යේ දිස්සා දිස්සා බික්ඛු ඉමස්මින් ධම්ම විනයේ අබිරමන්ති සේයතාපි පහාරාද මහා සමුද්දෝ අනුපුබ්බනින්නෝ අනුපුබ්බපෝනෝ අනුපුබ්බ පබ්භාරෝණ ආයතකේනේව පපාතෝ ඒව මේව කෝ පහාරාද ඉමස්මින් ධම්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදාන ආයතකේනීව අඤ්ඤා පටිවේදෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි ධර්ම දේශනාව සඳහා මා ඊටාම වටිනා සූත්‍රයක පාඩයක් ඉදිරිපත් කළා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙලා තියෙන පහාරාද සූත්‍රය. අපි බලන්නට ඕනේ පින්නතින මේ පහාරාද සූත්‍රයෙන් අපේ ජීවිතේට බොහෝ කරුණු කාරණාවන් ධර්මය එකතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නුත්නි වේරංජා නුවර නලේරු කියන යක්ෂයා අධිග්‍රහිත කොසඹ රුකක් මුල වැඩ ඉන්නා වූ දවස. පහාරාජ අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුණා. අසුරයෝ කියනකොට පින්නතුන්ලාට මතක් වෙනවා නරක තිරිසං പ്രേත අසුර කියලා සතර අපායෙන් එක කොටසක් කියන එක. මේ අසුරයෝ මහ මුහුද ආශ්‍රය කර තමයි ජීවත් වෙලා තියෙන්නේ. අසුරයන් ගැන සඳහන් කරන විට විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ අසුරයෝ තුන් දෙනෙක් ගැන පැහැදිලි කරනවා රාහු අසුරේන්ද්‍රය වේපචිත්ති අසුරේන්ද්‍රය පහාරාද අසුරේන්ද්‍රය කියලා මේ දේශනාවට පසුබිම වුණේ පහාරාද අසුරේන්ද්‍රය ඇවිදින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා සිටියට පස්සේ උන්වහන්සේ මුලින්ම ප්‍රශ්නයක් ඇහුවා අපිපන පහාරාද මහා සමුද්දේ අසුර අබිරමಂತಿ පහාරාදය අසුරයෝ මේ මහා සමුද්‍රයේ සිත් අලවා වාසය කරනවාද කියලා ඒ වෙලාවේදී පහරාද සුරේන්ද්‍රය ප්‍රකාශ කරනවා ස්වාමීනි අසුරයෝ බොහෝ සෙයින්ම මහා සමුද්‍රයේ සිත් අලවා වාසය කරනවා. පහරාදේ මහා සමුද්‍රයේ ආශ්චර්යමත් අద్භූත කාරණාවන් කොපමණ තියෙනවාද කියලා. අත්තපන බන්තේ මහා සමුද්දේ අච්චරිය අබ්බුතා ධම්මායේ දිස්සා දිස්සා අසුරා මහා සමුද්දේ අවිරමන්ති ස්වාමීනි මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් අద్භූත කරුණු අටක් දැකලා අසුරයෝ වඩ වඩාත්ම සිත් අලවමින් වාසය කරනවා මහා සමුද්දෝ බන්තේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බහාරෝ න ආයතකේනේව පපාතු ස්වාමීනි මේ මහා සමුද්‍රය පිළිවෙලින් ගැඹුරටපත් වෙලා තියෙනවා අනුපුබ්බ පෝනෝ පිළිවෙලින් මුහුදට නැමිලා තියෙනවා අනුපුබ්බ පබ්බරු පිළිවෙලින් මුහුද පැත්තට බර වෙලා තියෙන්නේ. නායත කේනේම පපාතු මුලදීම ප්‍රපාතයක් ගැඹුරක් දකින්නට ඇත්තේ නෑ. මේක මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් අద్භූත කාරණයක්. මහා සමුද්දෝ බන්තේ හිත ධම්මෝ වේලං නාතිවත්ති. ස්වාමීනි මහා සමුද්‍රය පිහිටි ස්වභාවයෙන් යුක්තයි විරල ඉක්මවා යන්නේ නැහැ. මේකත් මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් අద్භූත කාරණයක්. මහා සමුද්දෝ බන්තේ න මතේන කුණපේන සං අසති. භාග්‍යවතුන් වහන්සේ මහා සමුද්‍රයේහි මලකුණු තියාගන්නේ නැහැ. ඇතුන්ගේ මලකුණු, අස්වැයන්ගේ මලකුණු, මිනිස් මලකුණු වෙනත් වෙනත් මලකුණු තියෙනවා එකක්වත් යං හෝති මහා සමුද්දේ මතං කුණපං තං මහා සමුද්දේ යම් මලකුණක් වැටුණා නම් වහාම කලං උස්සාදීති ගොඩට දානවා අන්න ඒක මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් කාරණයක්. මහා සමුද්දෝ බන්තේ යාකාචි මහා නදියෝ සියයතිදං ගංගා යමුනා චිරවති සරබු මහි සාමීනි මේ මහා සමුද්‍රයට ගංගාවන් පහක් තියෙනවා ගංගා යමුනා අචිරවති සරබු මහේ කියලා. ඒ ගංගාවන්ගේ ජලය මහා සමුද්දම් පත්තා සමුද්දෝත්තේව සංකංගන. මහා සමුද්‍රයට පැමුණුනහම නම්ගොත් එක්කෝම වෙනස් වෙනවා. මහා සමුද්‍රයේ ජලය කියලා තමයි කියන්නේ. ගංගානංගගේ අචිරවතී ගංගේ සරබූ ගංගේ මහ කියලා එහෙම සඳහන් කිරීමක් කරන්නේ නැහැ. මුහුදු ජලය කියලා තමයි කියන්නේ. ඒක මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක්. පුංච පරම්බන්තේ යාච ලෝකේ සමන්තිය අප්පෙන්ති යාච අන්තලික ධාරා පපතන්ති නතේන මහා සමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා ස්වාමීනි කුඩා මහත් ගංගාවන්ගේ ජලය මේ මහා සමුද්‍රයට ගලාගෙන එනවා යාච අන්තලික්ක ධාරා පපතන්ති ඒ වගේම වර්ෂා ජලය වැටෙනවා මෙසේ කුඩා මහත් ගංගාවන්ගේ ජලය වැටුණා කියලාවත් වර්ෂාවෙන් එන ජලය වැටුණා කියලාවත් මහා සමුද්‍රේ ඌනත්තං වා පූරත්තං අඩු බවක් හෝ වැඩි බවක් නැහැ. කවදාකවත් එහෙම වැඩිවීමකුත් නැහැ අඩුවීමකුත් නැහැ. අන්න ඒක මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත කාරණයක්. මහා සමුද්දෝ බන්තේ ඒක රසෝ ලෝණ රසෝ ස්වාමීනි මේ මහා සමුද්‍රයේ එකම රසයකින් යුක්තයි ඒ තමයි ලුණු රසය මහා සමුද්‍රයේ කොතනින් ගත්තත් කොළඹින් ගත්තත් ගාල්ලෙන් ගත්තත් සම්බන්ධකින් ගත්තත් එකම රසයෙන් යුක්තයි ලුණු රස තමයි සෑම තැනම මහා සමුද්දෝ බන්තේ අනේක රත්නෝ බහූ රත්නෝ ස්වාමීනි මේ මහා සමුද්‍රය නොයෙක් රත්නයන්ගෙන් යුක්තයි බොහෝ රත්න ಜಾති තියෙනවා මුත්තා මණි වේලුරියෝ සංකෝ ශිලා පවාල මුතු මණි සං ප්‍රවාල ඒ වගේම ඔය වගේ වටිනා වස්තුන්ගෙන් පිරිච්ච රත්න ගබඩාවක් වගේ. ඊළඟට මේ පහරද සුරේන්ද්‍රය කියනවා මහා සමුද්දෝ බන්ති මහතම් භූතානං ආවාසු. ස්වාමීනි මේ මහා සමුද්‍රය මහත් මහත් වූ සත්වයන්ට වාසස්ථානයක් ඔවුන් වසන තැනක් තිමි තිමිංගලා තිමිරෙමෙත් තිමි තිමිංගල තිමිරපිංගල ඒ වගේම අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ, යොදුනක් දිග සත්ත්වයේ යොදුන් දෙක තුන හතර පහ ආදී වශයෙන් ওই විදිහේ මහත් වූ සත්වයෝ වාසය කරනවා. මේ විදිහට පින්නතුනි මේ පහාරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මහා සමුද්‍රයේ තියෙන මේ ආශ්චර්යමත් අద్භූත කරුණාට ඉදිරිපත් කරන්නට යෙදුණා. එසේ ඉදිරිපත් කරලා අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමීනි මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා ශාසනයේ සිත් අලවා වාසය කරනවාද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද අසුරේන්ද්‍රය මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සිත් අලවා වාසය කරනවා. අට්ඨපන පහාරාද ඉමස්මින් ධම්ම විනේ ආචර්ය අබ්බුතා තමයි දිස්වා දිස්වා භික්ඛු ඉමස්මින් ධම්ම විනේ අබිරමන් පහාරාදේ ඔබ ප්‍රකාශ කළා මහා සමුද්‍රයේ ආශ්චර්ය කාරණා අටක් තියෙනවා කියලා. මේ ශාසනයේ ඒ වගේම ආශ්චර්යමත් කාරණා අටක් තියෙනවා. ඒවා දැක දැක මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සිත් අලවා බොහෝම සතුටෙන් වාසය කරනවා කියන එක. සෙවදාලා. සෙය්‍යතාපි පහාරාද මහා සමුද්දෝ අනුපොබ්බනින්නෝ අනුකුබ්බ පොණෝ අබුනු කුබ්බ පබ්බාරෝ න ආයතකේනේව පපාතෝ ඒව මේවකෝ පහාරාද ඉමස්මින් ධම්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා ඔබ ප්‍රකාශ කළා මහා සමුද්‍රය පිළිවෙලින් ගැඹුරු වෙලා තියෙන්නේ පිළිවෙලින් මූද පැත්තට නැමිලා තියෙන්නේ මූද පැත්තට බර වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ ශාසනයේ අනුපුබ්බ සික්ඛා පිළිවෙල පිළිවෙලින් ශික්ෂාව තියෙන්නේ. අනුපුබ්බ ක්‍රියා පිළිවෙලින් ක්‍රියාව අනුපුබ්බ ප්‍රතිපදා පිළිවෙලින් ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ශාසනයේ අනුපිළිවෙලක් තියනවා කියන එක. ශාසනය තුල මණ්ඩූක ගතියක් ඒ කියන්නේ පැන පැන යන අර මැඩියා වගේ එහෙම ස්වභාවයක් නැහැ. පිළිවෙලින් යන්න ඕනේ. නායත කියනේම අඤ්ඤාපට මුලදීම පටන් ගැනීමදීම රහත් ඵලයක් ප්‍රතිවේද කරගන්නට ලැබෙන්නේ නැහැ. ප්‍රමාණිකූලව සීලයෙන් ඊළඟට සමාධියෙන් ප්‍රඥාවෙන් තමයි අරහත්ත්වේ කරා යන්නට පුළුවන්. මෙහෙමනම් මුලදීම සීල ශික්ෂාවෙන් යුක්තවන්නට ඕනේ. සීලය තමයි මේ ශාසනයේ මුල. දැන් ගහක් ගත්තොත් හරියට ගහේ මුල වගේ තමයි මේ සීලය. මැද වගේ තමයි සමාධිය. අග වගේ තමයි ප්‍රඥාව. සීලෙන් ඉස්සෙල්ලාම පටන් ගන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ ලාට අනුදැනවදාල සීලයක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. උපසම්පන්න භික්ෂුන් වහන්සේ ඊළඟට ගිහි පින්නතුල්ලාට අනුදැනවදාල සීලය නිත්‍ය සීලය තමයි පංච සීල ප්‍රතිපදාව. මේ විදිහට සීල ප්‍රතිපත්තිය ජීවිතයේ ඉස්සෙල්ලාම පටන් ගැනීමේදී තියෙන්න ඕනේ. ඊළඟට නිවනට අතිශයින්ම උපකාරී වෙන සමීප වෙන සීලයක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ඇස කන නැහැය දිව ශරීරය කියන මේ පසිඳුරන් සංවර කර ගැනීම. ඇසින් රූපයක් දැක්කහම ඒ රූපේ නිමිති අනුබැඳන ගන්නේ නැතුව Tamange ඇස සංවර කර ගැනීම. ඒ තුලින් රාග දේශ මොහාදී කෙලෙස් උපදවන්නේ නැතුව තමන්ගේ සිතේ සංවරය ඇති කරගන්න ඇස සංවර කරගත්තාම සිත පිරිසිදුව පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කනින් සද්දයක් ඇහුනහම මේ සද්දේට ඇලෙන්නේ නැත්නම් ඒ සද්දේ හොඳයි ලස්සනයි කියලා සලකන්නේ නැහැ. සද්දේ ඊළඟට දිවට දැනෙන රසයට ගිජු වෙන්නේ නැත්නම් නහයට තියෙන සුවඳට ආස කරන්නේ නැත්නම් ඒ වගේම කයට ස්පර්ශ ලැබුණාම ඒ වගේ ඇලීම් බැඳීම් ඇති කරගන්නේ නැත්නම් ඒක උතුම් සංවරයක්. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඒක නිවනට උපකාරී වෙන සීලයක්. ආජීව පාරිශුද්ධි සීලය කියන්නේ තමන්ගේ පැවැත්ම ජීවිකා පැවැත්ම සඳහා නිවැරදි විදිහට ක්‍රියා කිරීම. භික්ෂුන් වහන්සේට නම් ඒ කුහනා ලපනාදී වශයෙන් වැරදි විදිහට සිව්පසය සොයන්නේ නැතුව ධාර්මික විදිහට සිව්පසය සොයාගන්න. දී ජනතාවට නොකල යුතු වෙළඳාම් ආදීන් ඈත් වෙලා තමන්ගේ ජීවක පැවැත්ම බොහෝම ධාර්මිකව පවත්වා ගන්න. ආජීව පාරිශුද්ධි සීලය. ප්‍රත්‍යේන සම්නිසිත සීලය කියන්නේ සිව්පස පරිභෝගයේදී සිහිනුවණින් පාවිච්චි කරාම එහි ප්‍රයෝජන සලකමින් ඒවා පරිහරණය කිරීම. ඉතින් මෙන්න මේ විදිහට පළමුවම පින්නතිනි මේ විදිහේ ඒ සීල සම්පන්න බව ජීවිතේට තියෙන්නට ඕනේ. ඒක තමයි මේ අනුපුබ්බ සික්ඛා කියලා කියන්නේ. අනුපුබ්බ ක්‍රියා කියලා කියන්නේ සීලය වඩාත්ම ආලෝකමත් කරන්න, ශක්තිමත් කරන්නට හේතු වෙන දුතංග සම්පූර්ණ කිරීම. දුතංග කියන්නේ කෙලෙස් කම්පා කරනවා කියන එක. කෙලෙස් කම්පා කරන්නට හේතු වෙන දුතංග තියෙනවා 13ක්. ආරඤ්‍යකාංගය, වේනාසනි පත්තපින්නිකාංගය, ඒ වගේම චීවරිකාංගය, පංසුපූලිකාංගය, සෝසාස්නිකාංගය ඒකබත්තිකාංගය ආදි වශයෙන්. ඉතින් මේවා පින්නතුනි විශේෂයෙන්ම සාසනික ප්‍රතිපත්තිවල යෙදෙන භික්ෂුන් වහන්සේට තමයි වැඩියෙන්ම මේ තාංග පනවලා තියෙන්නේ ඊට අමතරව දීපින්නතුන්ලාටත් ඔය ඒකාසනිකාංග පත්තපින්ඩිකාංග ආදී දුතංග ආරක්ෂා කරන්නට පුළුවන් විශේෂයෙන්ම ඔය සිල් සමාදන් වෙච්ච දවස්වල අෂ්ටාංග පෝසත සීලය ඒ වගේ දුතාංග ආරක්ෂා කරන්න අදිස්ථාන කරගැනීමේ සඳහා උත්සාහවත් වීම වැදගත් වෙනවා. ඒ සීලය තව තවත් ඒ තුලින් ශක්තිමත් බවට පත් වෙනවා. ඊළඟට අනුපුබ්බ පටිපදාව කියලා කියන්නේ පින්නතුනි භාවනාවට සම්බන්ධ කරුණු කාරණාවක්. සත්තනුපස්සනාවන් වැඩිම අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්තානුපස්සනාව නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව පටිනිස්සග්ගානුපස්සනාව මේ විදිහට ඒ විදර්ශනා කිරීම ඒ වගේම අට්ඨාරස මහා විපස්සනා වන් වැඩිම මෙන්න මේවා තමයි පින්නතනි අනුපුබ්බ පටිපදා නමින් ධර්මී විස්තර කරන්නේ. ඉතින් මේවා පුරුදු පුහුණු කිරීම නිරන්තරයෙන්ම ජීවිතයට සම්බන්ධ කරගෙන කටයුතු කිරීමෙන් තමයි අපේ සිතේ ඒ විදර්ශනා ඥාන පහල කරගෙන අරහත්ත්වය කරා යන්නට ඒ වාසනාව උදා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනුපුබ්බ සික්ඛාව, අනුපුබ්බ කිරියාව, අනුපුබ්බ පටිපදාවෙන් මේ ශාසන පිළිවෙත කරගෙන යන්නට ඕනේ කියන එක. ඊළඟට තෙය්‍යතාපි පහාරාද තිත ධම්මෝ වේලංනාති වත්තති. ඔබ ප්‍රකාශ කළා මහා සමුද්‍රයේ වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියලා. ඒව මේකෝ පහාරාද යම්මයා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම ශාවකා ජීවිත හේතු පිනාත. පහාරාදී මම ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවලා තියෙනවනම් ඒවා ජීවිත හේතුවෙන්වත් ඉක්මවන්නේ නැහැ කියන එකයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මෙන්න මේ සතර වණක් පිරිස. ඒ සතරවණක් වූ පිරිසට අනුදැනවදාර ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපදයන් ආරක්ෂා කරන්නට යම්කිසි ශ්‍රාවකෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ උතුම් වූ බුද්ධ ගෞරවය උතුම් විදිහට ඒ ධර්මයට තියෙන ගෞරවය උතුම් විදිහට මහා සංඝ රත්නයේට ගෞරවය තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපදයේ උල්ලංඝනයටපත් නොකර ඒවා දිවිහිමියෙන් ආරක්ෂා කරනවා ජීවිතය දෙවෙනිවට තියාගෙන ආරක්ෂා කරනවා කියන එක. එසේ ජීවිත ගත කරලා බුදුරජාණන් වහන්සේගේ ඒ අනුශාසනාව සහතික කරපු අවස්ථාවන් ධර්ම සාහිත්‍ය තුල අපට දකින්නට පුළුවන්කම තියෙනවා. අම්බකාලක තිස්ස ස්වාමින් වහන්සේ තමන් වහන්සේ ළඟ වැටිලා තිබිච්ච අඹ පිළිගත්තේ නෑ. ශාන්තව හිටපු වෙලාවෙවත් පිළිගත්ත නැති දෙයක් අරගෙන වැළඳීම ශික්ෂාපද කැඩීමක්. ඒ නිසා ඒ විදිහට ජීවිතය ගැන සලකන්නේ නැතුව ශික්ෂාපද ආරක්ෂා කරනවා. ඊළඟට වදාලා පහාරාදී ඔබ සඳහන් කළා මේ මලකුණු තියාගන්නේ කියලා මහා සමුද්‍රයේ වගේ මගේ ශාසනයේ යෝසෝ දුස්සීලෝ පාප ධම්මෝ අසුසි සංකස්සර සමාචාරු කසම්බුජාතු අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ අස්සමනෝ සමන පටිඤ්ඤෝ යම් කිසි කෙනෙකු දුස්සීලව ඒ වගේම බ්‍රහ්මචර්යාවක් නැතුව Brahmachari ජීවිතයක් ගත කරනවා. ශ්‍රමණ බවක් නැතුව ශ්‍රමණීත්‍ය කියලා ප්‍රතිඥාවක් කරනවා නම්. ඒ වගේ සැක සහිත කටයුතු වල යෙදෙනවා නම් රහසිගතව ඒ වැරදි ක්‍රියාවන් වල යෙදෙනවා නම් අන්න ඒ වගේ පාපීව දුස්සීල ජීවිතයක් ගත කරන එනා සංඝයාගෙන් ඈත් වෙනවා කියන එක. සංඝයා විසින් හෝ උසවල දානවා කියන එක අර මුහුදේ රැල්ලෙන් මලකුණු අයින් කරන්නා වගේ. එවැනි පිරිසක් සමග එහෙම දුස්සීල පුද්ගලයන් සමග ආමිෂ පරිභෝගයක් හෝ ධර්ම පරිස්ස පරිභෝගයක් හෝ නොකර ওই විදිහට ඔහු දුරු කරනවා. මේක තමයි මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් කාරණයක් කියලා දේශනා කළා. ඊළඟට පුංච සේයතාපි පහරාද යාකාචි මහානදී ඔබ සඳහන් කළා ගංගා යමුනා අචරවති සරබූ මහොයි කියන මේ ගංගාවන්ගේ ජලයේ මුහුදට වැටුනහම මුහුදු වතුර කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ සද්ද අගාරස්ම අනගාරියම් පබ්බජಂತಿ. මේ ශාසනයේ යම්කිසි කෙනෙක් ගිහිගෙයින් ඈත් වෙලා පැවිදි ජීවිතයටපත් වෙනවා. ඉතින් ඒ පැවිදි වෙන අය අතරින් තත්තාරූමේ වන්නා කත්ත්‍යා බ්‍රාහමනා වෙස්සා සුද්ධා. සමහර දිනෙක ත්‍ෘතිය වංශිකයන් සමහර දිනේ බ්‍රාහමණ වංශිකයන් සමහර දෙනා වයි වේලඳ වංශ සමහර දෙනා ශුද්‍ර පහත් ওই විදිහේ නානා කුල ගෝත්‍ර වලින් ඇවිල්ලා මේ ශාසනීයට ඇතුළත් වෙනවා. එසේ ඇතුළත් වුණාට පස්සේ සමන ශාක්‍ය පුත්‍යායව ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කියලා තමයි ඔවුන් හඳුන්වන්නේ. නැත්තම් බුද්ධ පුත්‍රයෝ කියන එකයි. අර එකක්වත් කතා කරන්නේ නැහැ. මෙයා ශ්‍රත්‍ය වංශිකයෙන්, මෙයා බ්‍රාහ්මණ වංශිකයෙක්, වෙළඳ වංශිකයෙක් කියලා එහෙම සඳහනක් නැහැ. මොන තරාතිරමක කෙනෙක් වුණත් බුද්ධ පුත්‍ර කියන මේ නාමයට සුදුසු වෙනවා. සාක්‍ය පුත්‍රයෝ බවට පත් වෙනවා. ඒක මේ සම්බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යමත් වූ කාරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ අසුරේන්ද්‍රය සඳහන් කළා කුඩා මහත් ගංගාවන්ගේ ජලය වැටිලා වර්ෂා පතනියෙන් වෙන ජලය වැටිලා මේ මහා සමුද්‍රය අවදාකවත් අඩුවීමකුත් නැහැ වැඩිවීමකුත් නැහැ ඒ වගේ යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ උතුම් වූ අරහත් ඵලය අවබෝධ කරගත්තා නම් පරිනිබ්බාන ධාතුය පරිනිබ්බාන පරිනිර්වාණයටපත් වෙනවා ක්ලේශ පරිනිර්වාණයෙන් හෝ ස්කන්ධ පරිනිර්වාණයෙන් මේ පිරිනිවනටපත් වුණා කියලා නැතේ මේ නිවනේ අඩුවීමකුත් නැහැ වැඩිවීමකුත් නැහැ කියන එක අපි තේරුම් ගන්නට ඕන පින්නතුනි මේ නිවන කියන කියන්නේ යම්කිසි පුරයක් නගරයක් තැනක් නෙවෙයි. නිවන් පුරය කියලා හැම කතා කරනවා නමුත් එහෙම තැනක් නෙවෙයි. මේක පින්නතුනි නිබ්බන්ති දීරා යථායම් පදීපෝ කියලා රතන සූත්‍රයේදී වදාලා තියෙනවා. හරියට සියලු කෙලෙස් නිවීම කියලා කියන්නේ පහනක් නිවිලා ගියා වගේ. නිවන් අවබෝධ කරගත් අවස්ථාව. ඒ නිසා කොයි තරම් දිනේ රහත් ඵලයේ ලැබුවත් මේ කොච්චර රහත් ඵලයේ අවබෝධ නොකරගෙන ඒ අඩුවෙන් හිටියත් නිවෙන්නේ ඒ අඩු වැඩි වීමක් ඇත්තේ නැහැ. ඊළඟට මේ පහරදස් වේන්ද්‍රය සඳහන් කළේ මේ මහා සමුද්‍රය එකම එක රසයෙන් යුක්තයි කියලා. රෝජානන් වහන්සේ අදලා මේ ශාසනයේ ඒක රසෝ විමුක්ති රසෝ එකම රසයෙන් යුක්තයි ඒක තමයි විමුක්ති රසය කියන්නේ. එහෙමනම් මේ ලෞතර ධර්මය විමුක්ති රසයෙන් රසවත් කරලා තමයි දේශනා කළේ තියෙන්නේ. උන්වහන්සේ වදාළ සෑම බුද්ධ වචනයක් විමුක්තිය අවසන් කරගෙන තියෙන්නේ. රාගය සඳහා නෙවෙයි මේ ධර්මය. දේශය තරහව සඳහා නෙවෙයි, මෝහය සඳහා නෙවෙයි. විරාගය, විමුක්තිය, නිරෝධය නිර්වාණය සඳහා තමයි මේ ධර්මය වදාරලා තියෙන්නේ. මේ ධර්මයේ තියෙන එකම රසය එකම බලාපොරොත්තුව තමයි විමුක්තිය උදා කරගන්නේ. එහෙමනම් විමුක්ති රසයෙන් රසවත් කරලා තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒක රසෝ විමුක්ති රසෝ ඊළඟට පහාරාදස්වේන්ද්‍රය සඳහන් කළා මේ සාස මේ මහා සමුද්‍රයේහි බහූ රත්නෝ අනේක රත්නෝ බොහෝ රත්න තියෙනවා නොඑක් නොඑක් විදිහේ රත්න තියෙනවා කිය. ඒව මේම කෝ පහාරාද ඉමස්මින් ධම්ම විනේ අනේක රත්න බව. පහාරාදී ඒ වගේ මේ ශාසනයේ තියෙන බොහෝ රත්න වර්ග. මොනවද? චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානයේ මේ ශාසනයේ තියෙන රත්න. සත්තාරෝ ඉද්ධිපාදා. සතර ඉද්ධිපාද. සත්තාරෝ සම්මප්පදාන. සතර සම්‍යප්පදාන. පංචින්ද්‍රයානි පංච බල පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සත්ත බුද්ධංග සත්ත බුද්ධංග අරියෝ අට්ඨංගිකෝ මග ආර්ය ස්ථානික මාර්ගය එතකොට මේ ධර්ම විනය සංඛ්‍යාත මේ ශාසනයේ තියෙන වටිනාම රත්න තමයි පින්නතියෝ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයෙන් තොරව නිවනක් නැහැ කින්නතුනි. සෑම බුදුරයන් වහන්සේලාම අත් නොහරින ඒකාන්ත දේශනාවක් තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ අනුව ජීවිතේ පවත්නකොට ඒ තුලින් තමයි අපට මේ ජාත්‍යාදී සියලු දුක් අවසන් කරගෙන නිවන් දකින්නට පුළුවන්. කය අනුව බැලීම එවැගේම වේදනාවන් මෙනෙහි කරලා වේදනාවන් අනුව මෙන් බැලීම ඒ වගේම සිත බැලීම ධම්මානුපස්සනාව ඒ වගේම සතර සම්‍යප්පදාන ධර්ම නූපන්නා වූ කුසල් නූපදවාගෙන උපං කුසල් දියුණු කර ගැනීම නූපං කුසල් උපදවා ගැනීම පං කුසල් තව තව දියුණුවටපත් කර ගැනීම ඊළඟට ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය වීමංසා කියන මේ දිපාද හතර දියුණුවපත් කිරීම පංච ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි වීර්ය ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඒ වගේම සද්ධා බලයේ සති බලයේ සමාධි බලයේ වීර්ය බලයේ ප්‍රඥා බලයේ මේ බල ධර්ම ඉතින් මෙන්න මේවා මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන උතුම්ම රත්න. ඒ තාම වටිනා ආශ්චර්යමත් කාරණයක්. ඊළඟට පහරාගසරුවෙන් දෙයක් සඳහන් කළා මේ ශාසනයේ මහා මේ සත්වය වාසය කරනවා කියලා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ මහා සත්වය තමයි සෝතාපන්නෝ සෝවාන් ඵලයටපත් වුණු ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. සෝතාපට්ටි ඵල සච්චි කිරියාය සෝවාන් ඵලේ සාක්ෂාත් කිරීමට ක්‍රියා කරන ආ නා සක්‍රදාගාමි සක්‍රදාගාමි ඵලයටපත් වූ කෙනා. ඒ සඳහා ක්‍රියා කරන පුද්ගලයා අනාගාමී වූ ඵලයටපත් වුණ කෙනා අනාගාමී ඵලය සඳහා ක්‍රියාකාරීව ඉන්න පුද්ගලයා අරහත්ත්වයටපත් වුණේ රහතන් වහන්සේ වගේම අරහත් ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරන උත්මය මෙන්න මේ කියන සතර මාර්ග සතර ඵල වලටපත් වුණු ආර්යයන් වහන්සේලා තමයි මේ බුද්ධ ශාසනයේ ඉන්න මහා සත්‍යය. මේ தත්ත්වය උදා කරගන්නට තමයි පින්නතිනි සෑම සියලු දෙනෙක්ම මේ මුලින් සඳහන් කරපු අරුණු කාරණාවන් ජීවිතය තුළින් ක්‍රියාවට නංවන්න. මුලින්ම සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාවන් පිළිවෙලින් අනුගමනය කරන්නට ඕනේ. ඊළඟට ඒ ශික්ෂාපද අ ඊටාම හොඳින් ආරක්ෂා කරගන්නට ඕනේ. ඊළඟට පත්‍රිස් බෝධිපාශික ධර්මයන් Tamange ජීවිතය තුලින් ක්‍රියාත්මක කරගන්නට ඕනේ. අන්න ඒවා සපුරා ගැනීමෙන් මේ කියන උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග සතර ඵල පිළිවෙලින් ඒ උතුම් අරහත්ත්වය අවබෝධ කරගන්නට ලැබෙනවා. පහරාද සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට සීලයෙන් ආරම්භ කරලා අරහත්ත්වයට දක්වාම ගමන් කරන මාර්ගය ඊටාම පැහැදිලිව අපට දේශනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරගන්නට අපිට අවස්ථාව උදා වුණා නම් ඒක ජීවිතේ අපි ලබන ආත්ම ආත්මය ජය ගැනීමක් ජීවිතේ ජය ගැනීමක් කියන එක තමයි සිහිපත් කරගන්නට ඕනි. ඉතින් ඒ කරුණු කාරණාවන් සම්පූර්ණ කර ගැනීමේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සිත් සතන් වල ධාරණය කරගෙන තමයි මේ පින්නතුල්ලා අද දවසේදී මේ වගේ උතුම් ධර්මානුශාසනාවක් පවත්වලා මේ ධර්ම ඥානෙ දියුණු කරගෙන ඒවා බොහෝ දෙනෙකුට මේ ධර්මයේ ලබා දෙමින් ධර්ම දානමේ පින්කම කරගෙන ඒ උතුම්ම පුණ්‍ය සම්පත්තියක් අත්පත් කරගන්නට වාසනාව උදා කරගන්නට යෙදුනේ. ඒ වාසනාව අපට ලැබිලා තියෙනවා අපේ ජීවිතේට ඒ උතුම් වූ මනුස්ස ජීවිතයක් සම්පූර්ණ කරගෙන තියෙන නිසා. ඒ වගේම උතුම් වූ බුද්ධෝත්පාද කාලයක් සම්මුඛ කරගෙන තියෙන නිසා. ඡන සම්පත්තියක් අඩුවක් නැතුව ජීවිතයට ලැබී තියෙන නිසා. ඒකම කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය උදා කරගෙන තියෙන නිසා. මේ සියලු කරුණු කාරණාවන් ජීවිතය තුළ රැස් කරගෙන නැති නිසා අපි මේ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරන්නට අපට අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ නිසා මේ පින්නතුල්ලා ආදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු රක්කන්තු මං පරන්ති සාදු සාදු සාදු පහරාද සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මාතර පුහුල්වැල්ලේ ශ්‍රී රුහුණු යෝගාශ්‍රමාධිපති පූජනීය මුලත් සිංහල සුමංගල ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ